ගියේ. ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග ජනප්‍රිය ගීත කලාවෙත් සම්භාව්‍ය ගීත කලාවෙත් ඉහළටම ගිය ගීත රචකයෙක් තමයි ආචාර්ය අජන්තා රණසිංහ. ඔහු ළමා පිටියේ ගීත රචනා කරමින් ගීත ක්ෂේත්‍රයට ආවා. හැබැයි එතනින් ඔහු නැවතුනේ නැහැ. ළමා ගීත, සරල ගීත, චිත්‍රපට ගීත, වේදිකා නාට්‍ය ගීත, ප්‍රබුද්ධ ගීත, බෞද්ධ ගීත ආදී විවිධ ගීත ප්‍රකාරවලට සම්බන්ධ වුණා. ඒ හැම ගීත කලාවේම ඔහු ඉහළම තැනකට ගමන් කළ බව අපි දන්නවා. ඔහුගේ ගීත කලාව පිළිබඳ පොතක් දෙකක් පළවි තිබුණත් ඒ පිළිබඳ ශාස්ත්‍රීය ගවේෂණයක් මෙතෙක් සිදු වෙලා නැහැ කියන එකයි මගේ අදහස. ඔහු චිත්‍රපට ගීත වලට ලියපු ගීත ප්‍රබන්ධ මම හිතන්නේ සාකච්ඡා කළ යුතු ඉහළ මට්ටමක තියෙනවා. සුවඳ සමයේ මටත් වාසනා මටත් වාසනා විශේෂයෙන්ම චිත්‍රපටයක තේමා ගීතයක් ලියනොයි කියන එක හුදු අවස්ථානුකූල ප්‍රේම ගීතයක් හෝ විකට ගීතයක් හෝ වෙනත් ගීතයක් ලියනවා වගේ නෙවෙයි. මොකද සමස්ත චිත්‍රපටයේම තේමාව හකුලුවා සංක්ෂිප්ත කොට මේ විනාඩි 3ක 3මාරක ගීතයක එක්රැස් කරන එක ලොකු කල්පනා ශක්තියකින් ඥානයකින් කළ යුතු දෙයක්. අපි අද හිතුවා ජනරන්ජන ගී තුලින් ඔහුගේ චිත්තපට ගී කිහිපයක් රසවින්ද ඒ ගැන සාකච්ඡා කරන්න. මුලින්ම අපි තෝරගත්තේ වසන්ත ඔබේසේකරගේ වල්මත් වූ චිත්‍රපටයේට ආචාර්ය අජන්තා රණසිංහ ලියු තේමා ගීතය. අපි ඒ ගීතය ශ්‍රවණය කරලා ඒ ගැන කතා කරමු. Thank you. මලි මලි තොක් සියන රඟන බම ජීවිතේ කප්පරු පිට දළු එළන නව යවන ජීවිතේ අපට උරුම නැත සාඩන් හදවත අපට උරුම නැත සාඩන් හදවත මලි මලි තොක් සියන රඟන බම ජීවිතේ කප්පරු පිට දළු එළන නව යවන ජීවිතේ මලි මලේ දොන් කොපියන දුරුණු පැතුම් පිසින් දරා මතු දවසට පෙරුම් පුරා පැතුම් සිසින් දරා මතු දවසට පෙරුම් පුරා ඉපනැලි කටු කොහොල් මැලින් මඟ සොයනා ගමනේ මඟ සොයනා ගමනේ ඉදාපතින ජීවිතයට නැත කිසි පිළිසරණේ ඉදාපතින ජීවිතයට නැත කිසි පිළිසරණේ මලි මලි රොන් පොප්පිය අරමුණු විසඳුමක් නැතේ අද පමණයි හෙටක් නැතේ අරමුණු විසඳුමක් නැතේ අද පමණයි හෙටක් නැතේ හිත් අහසට අත්ඔසවා අපි තිරට හැඳුවා අපි තිරට හැඳුවා පවසත අනේ අපට කිරි එරුනේ නැතුවා නා පවසට අනේ අපට කිරි කෙරුනේ නැතුවා මලි මලි තොන් කොපියන රඟන සමර ජීවිතේ අපේ සිත තල්ලෙන නව යවන ජීවිතේ මලි මලි තොන් කොපියන සංගීතවත් කරේ සෝමදාස හැල්විටිගල ගායනා කළේ පණ්ඩිත අමරදේව. දැන් මේ වසන්තෝපිසේකරගේ චිත්තපටය රැකියා විරහිත තරුණයින්ගේ ගැටලු සාකච්ඡා කරන සිනමා කෘතියක්. දැන් ඒ සමගම මේ තරුණයින්ගේ කෙලිලොල් ජීවිතය ගැනත් ගීත නිබන්ධකයා කියනවා. මලින් මලේ රොන් පොපියන රඟන බඹර ජීවිතේ කප්තුරු හිස දලු ලියනන නව යෞවන ජීවිතේ මේ යෞවනයේ කිරිරොල් භාවයකුත් තියෙනවා. ඒක රඟන බමර ජීවිතයක් වුන් ගෙවන්නේ. හැබැයි යථාර්ථය මොකද්ද? අරමුණු විසඳුමක් නැතේ අද පමණයි හෙටක් නැතේ හිස්සහසත අත්වසවා අපිත් කිරට හැඬුවා සාපවසත අනේ අපට කිරි ඉරුනේ නැතුවා බලාපොරොත්තු සඵල වෙන්නේ අපි හිස්සහසත තමයි අත්වසවලා කිරට ඇඬුවේ සාපවසත අනේ අපට කිරි එරුනේ නැතුව. මේ සමස්ත චිත්‍රපටයේ මේ තරුණයින්ගේ ගැටලුව ආචාර්ය අජන්ත රන්සිංහ මේ පදමාලාවට ඇතුළු කරනවා. සෝමදාස ඇල්විටිගල සංගීතවත් කළා අමරදේව ගායනා කරනවා. මේ තමයි මේ චිත්‍රපටයේ තේමා ගීතය. චිත්‍රපටයේ තේමාවක් රැගත් ගීතයක් හැටියට ඔබ විචාරද ජයන්ත අරවින්ද මේ ගීතය හඳුනාගන්නේ කොහොමද? හරිම මේ විවිධත්වයක් තිබුණා පුදුමාකාර විදිහට අර 68 කියන රිද්මය හැබැයි රිද්මය තුල වුණත් ඒ රිද්මය කැටි කරලා තියෙන මේ ආකාරය හරි විවිධයි ඒකම අර ඉන්ටර්ලූඩ්ස් ඉන්ට්‍රොඩක්ෂන්ස් වගේ ඒවා සාමාන්‍යයෙන් මේ ගීතයේ තිබෙන මේ විදිහට ඇදලා පැදලා යන ඒවා නෙමෙයි <laughs> පොකේටි ඒවා ඒ ළඟට දී ඒවා ඔය වගේ පුදුම විවිධාකාර තනුවක් ඔව් මම හිතන්නේ අජන්තරන්සිංහ ලියපු චිත්‍රපට ගී ඇතුලින් ඊටාම ඉහළ කලයේ ගීතයක් හැටියටයි අපි මේක දකින්නේ තවත් එවැනිම සාර්ථක ගීතයක් අපි දැන් අහමු අහලා ඉවර වෙලා ඒ ගැන කතා කරමු විජේ ධර්මශ්‍රී අධ්‍යක්ෂණය කළ දුහුණු මලක් චිත්‍රපටයේ තේමා ගීතය මේ. ශාරදනන්ද අමාලිනී ගායනා කරේ. තනු නිර්මාණය කරන්නේ සරත් දසනායක. දැන් මේ සරත් දසනායක එක්තරා යුගයක අපි හඳුන්වුවේ මෙලඩි මාස්ටර් කියලා. ඒ කියන්නේ තනු උල්පතක්. චිත්‍රපටයක වේවා නාට්‍යයක වේවා මේ හින්දි ගී තනු වලින් වැහිලා තිබුණු සිනමාව ඒ හින්දි තනු වලින් ගලවාගෙන ස්වතන්ත්‍ර ඊටාම මధుර තනු නිර්මාණය කිරීමෙන් ඔහු ඒ ආක්‍රමණය නතර කරගත්තා. හිත විශාල වශයෙන් දායක වූ කෙනෙක් තමයි සරද්දස නායක. මේ ගීතයේ මේ පදමාලාවේ මේ ත්‍රිකෝණ ප්‍රේමයේ මේ ගැටුම ඊටාම මනවින් නිරූපණය කරනවා. රන්කෙන්ඩෙන් බැඳ අතැඟිලි එක්කල එක ආදරයක් අනිත් ආදරය නොපෙනෙන සියුම් ආදරයක්. පෙම්රැහෙනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයක්. ඒකට මේ ආදරයේ ප්‍රභේදය ඊටාම මනවින් මේ peeli හතරෙන් කියනවා. පෙම් රැහනින් බඳ සිතුම් වසඟ කළ තවත් ආදරයක් තියෙනවා. දැන් මේ ආදරේ හිරුසඳු එකවර දෙපස නැගුණා වගේ තමයි මේ පෙම්වතියට දැනෙන්නේ. මේ දෙදෙනාම හිරයි හඳයි වගේ. මේ දෙදෙනාම ඇගේ ජීවිතයට ආලෝකය දෙනවා. හැබැයි කනාටු සුළඟේ දුහුල් මල කියද වල්මත් වී පාවෙන්නේ ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ මායට දෙන සමුගන්නේ මේ ආනන්දය මේ ආස්වාදය මේ ප්‍රේමණීයත්වය යථාර්ථය නෙවෙයි අයිට සිදු වෙනවා මේ එකකින් එක්කෙනෙකුගෙන් සමුගන්න මේ ගීතයේ ඇතුලේ මේ පදමාලාව ඇතුලේ මේ තේමාව ඉතාම මනවින් ග්‍රහණය කරගෙන මේ ගීතය ලියලා දිනවා ලස්නායිගේ සංගීතය නන්දමාලිගේ ගායනය චිත්‍රපටයේ සමස්තය කැටි වෙලා තිනවා මේ ගීතේ. දැන් චිත්‍රපටයක නිර්මාණාත්මක සංගීතයේදී සරත් දසනායක කුමන තැනක්ද උසුලන්නේ? විශාරද නන්ද අමාල්නීගේ ගායනය මොන මට්ටමකද තියෙන්නේ? මට අලුත්ම මේ දශකමක් තේරුණා මේ සරත් දසනායකගේ. අර මේ පීලු රාගයෙන් රාගාශ්‍රිතව හදන තනුව ඒ ගායනා කරනකොට පසුබිම එනවා අර අපරදිග සංගීත කණ්ඩයක් බොහෝම ශික්ෂණයෙන් යුක්තව යාන්තමට කැහැරෙන්නේ. මම කියන්නේ රොබතුමාගේ වගේ සංගවුණු ප්‍රේමය එතන <laughs> මට නිකන් පිළිගු වෙනවා කියලා. පිළිගු වුණා නිකන් ධනිත වුණා වගේ තේරුණා. හරිම හොඳට ෆික්ෂණයෙන් යුක්තව මේ ඒ පසුබිම් සංගීතය යොදාගෙන තිබුණා. තවත් ගීතයක් තෝරගත් ආචාර්ය අජන්තරන් සිංහ ලියපු මේකත් මේ චිත්‍රපටයේ අවස්ථාවට ඊටාම මැනවින් යෙදු දෙතු පදමාලාවක් කියලා මට හිතෙනවා. ඒ ගීතය අපි අහමු. සමරසිංහගේ චංචල රේඛා චිත්‍රපටයට ආචාර්ය අජන්තරන් සිංහ මේ පදමාලාව ලියන්නේ ගායනා කළේ මිල්ටන් මල්ලවරච්චි සහ විශාරද නීලා වික්‍රමසිංහ දැන් ආචාර්ය අජන්තරන් සිංහගේ ලොකු හැකියාවක් තිබුණා මේ ජනප්‍රිය සිනමාවේ යම් යම් අවස්ථාවලට ගීත ලියනකොට ඊට අනුරූපීව ගීත ලියන්න. දැන් මේ අවස්ථාව මට මතකයි ගාමිණී ෆොන්සේකා සහ නදීකා ගුණසේකර අයියයි නංගී හැටියට මේ චරිත නිරූපණය කරේ. ඒ දෙන්න බොහොම කෙලිදෙලෙන් මේ ගමේ හැංගි මුත්තම් කරකද ගස් වටේ දුව දුව කියන සින්දුවක්. මේ ගීතයේ තනු නිර්මාණයේදී සරත් දසනායක කොහේදෝ තැනකට එනවා. ඔහුගේ තියෙන අර ගැඹුරු සංගීත ඥානය පැත්තක තියලා ඔහු මේ චිත්‍රපටයේ අවස්ථාවත් එක්ක සමපාත වෙන තැනකට ඇවිල්ලා තමයි තනුව නිර්මාණය කරන්නේ. විශාරද නීලා වික්‍රමසිංහත් ඊට උචිත විදිහකටම ගායනා කරනවා මිල්ටන් මල්ලවරච්චි වගේ ජනප්‍රිය ගායකයෙක් එක්ක. විශාරද අරවින්ද ඔබ දකින්නේ කොහොමද මේ සංගීතය අනු කරපු ගායකයෝ, විචාරද කරපු ගායිකාවෝ, ඔබත් එක්ක ඩිප්ලෝමා කරපු සරත් දසනායක මේ එකමුතුව හරි අපූර්ව නිර්මාණයක්. මේ ಭಾರತයේ ඉඳගෙන මේ සිතාර එක මේ ළඟ තියාගෙන දර්බාරි රාගය වාදනය කරගෙන හිටපු සරත් දස්නායක කොහොමද මේ වගේ ගීතයක් මේ තනුවක් නිර්මාණය කරගෙන යනකම් පුදුමයක්. මම හිතන්නේ වෙනම දශාවක් ලබලා වෙන පැත්තකට හැරුණා. හැබැයි ඒක අපේ හොඳටයි හිටියේ. ඒ තමයි මම හිතන්නේ අර රාගදරි සංගීතය ටිකක් අමතක කරපු එක මේ අපේ සරල ගීතේ පෝෂණය වෙන්න හේතුවක් වුණා. අපි තවත් ගීතයක් තෝරගත්ත ආචාර්ය අජන්තා රන්සිංහ ලියපු මේ ගීතයට රූකාන්ත ගුණතිලකටත් ගීත රචනයට ආචාර්ය අජන්තා රණසිංහටත් සරසවිය සම්මාන ලැබෙනවා. මේ ගීතය අතිශය ජනප්‍රිය වුණා. ඒ වගේම අදත් චිත්‍රපටය නොදැක්කත් මේ ගීතය අපේ රසිකයෝ ඇද වැළඳගත්තු ගීතයක්. එඩ්ඩි ප්‍රේමරත්නගේ සප්තගන්නා චිත්‍රපටයේ මේ ගීතය ඇතුළත් වෙන්නේ. අපි ගීතය අහමු. keep her hanging. සිත ඇනි සුවඳ දනි දනි දනිනවා ආචාර්ය රෝහණ වීරසිංහගේ තනු නිර්මාණය සහ සංගීතය මේ මැදමාවතේ සිනමා කරුවෙකු වන එච්.ඩී. ප්‍රේමරත්නගේ චිත්‍රපටයකට තමයි මේ ගීතය ඇතුළත් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන්ම ප්‍රේම ගීතයක් විරහ ගීතයක් වුණත් ටිකක් රිද්මය සමග රිද්ම් එක තමයි චිත්‍රපටයේ ගීතයකට හුඟක් වෙලාවට තන නිර්මාණය වෙන්නේ. එවැනි ගීත තමයි අර ජනප්‍රිය ආරේ ගීත බවට පත් වෙන්නේ. හැබැයි දැන් මේ එජ්ජී ප්‍රේමරත්න අධ්‍යක්ෂවරයාත් ආචාර්ය රෝහණ වීරසිංහත් මොකද්ද නිකම් භාව ගීත ස්වරූපයේ අමුතුම තනු නිර්මාණයක් කරන මේ චිත්‍රපටයේ. හැබැයි පුදුම වෙලේ කියන්නේ දැන් අපි මේ හිතන්නේ බොහොම තාල තියෙන රිද්ම තියෙන මේ දෙපායට සංගීතය ජනප්‍රිය වෙනවා කියලානේ. එවැනි අවධියක වෙලත් මේ ගීතය ඉතාම ජනප්‍රිය වුණා. විශාරද ජයන්ත අරවින්ද ඔබ කොහොමද දකින්නේ දැන් මේවැනි ගීතයක් නිකම් මේ භාවාත්මක ගීතයක් වගේ එකක් අපේ ওই ශාස්ත්‍රීය ගීතයක් වගේ කියලා මට හිතෙන්නේ. ඉතින් එවැනි ගීතත් ජනප්‍රිය වෙනවා චිත්‍රපටයත් එක්ක එනකොට. ඔව් මේ හොඳට අර ඇදපැද කයන ගතිය මාත්‍රා මේ දීර්ඝ මාත්‍රා රිද්මේ යටපත් වෙලා. රිද්මේ තිබුණා. නමුත් යටපත් වුණා. ඔව්. අර විරාම සහිතව ගයනවා. මම හිතන්නේ ඒක පදමාලාවෙත් ඒ ගුණේ තියෙන්න ඇති. ඒ නිසා වෙන්න ඕන තනුවට මේ ගුණේ ආරෝපණය වුණේ. ඔව්. ඔව් මම හිතන්නේ අපේ චිත්‍රපට ගීත සමාලෝචනය කරලා විශ්ලේෂණය කරලා බලනකොට මෙවැනි විවිධ අවස්ථා තියෙනවා නිකන් අපි සාකච්ඡා කරන්න පුළුවන්, හිතන්න පුළුවන්, විග්‍රහ කරන්න පුළුවන්, විමර්ශනය කරන්න පුළුවන්. අවස්ථා තියෙනවා මේ සිනමා සංගීතය ගැන කතා කරනකොට. අද අපි වෑයම් කරේ ආචාර්ය අජන්තා රණසිංහ චිත්‍රපටවලට ලියූ සාර්ථක ගීත ගැන. මම හිතනවා අපි සැලකිය යුතු කතා බහක් ඔහුගේ ගීත ප්‍රබන්ධ ගැනත් මේ චිත්‍රපට ගීත කිහිපය ගැනත් කළායි කියලා. ජනරන්ජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයේ ඉනෝකා ගමගේ නිෂ්පාදනය සුරීකා පෙරේරා